බාහු සච්ඡංච සිප්පංච. ඒක නේද කියන්නේ විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා. කවුද උපාසක මතට කියලා දුන්නේ? සාණ්ඩ කැමති දේ ශිල්ප කියන්නේ මොනවද කියලා. බාහු සච්ඡංච සිප්පංච කියලා කියන්නේ වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, රියදුරු, පීනු ක්‍රමවේද, සටන් කලා ඒ නෙමෙයි. බුදුහාමුදුර කවදාවත් මේ ලෝකේ මේ අපට කිව්ව නෑ මේ ටයිකුන්ඩෝ ඉගෙන ගන්න, ජික්කුන්ඩෝ ඉගෙන ගන්න, සොට්ටුනේ මිනිස්සයා කලන්තේ දාලා වැටෙන්න ගන්න. එහෙම කවුරුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නෑ. ලෝක සත්‍යයට අනුකම්පා කරන්න. ලෝක සත්‍යය නිවන් දකින්න උදව් කරන්න. සියලු සත්‍ය සුවපත් වේවා. එහෙම සංකල්පයකින් තථාගතයන් වහන්සේගේ දර්ශනයක් කොහොමද මේ ශිල්ප ගණන් එන්නේ? එතකොට අපි වැල්ඩින් වැඩ ඉගෙන ගන්නත් එපා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ වැල්ඩින් වැඩ ඉගෙන ගන්න කියලා. බාහුව සත්‍යංච සිප්පංච. පස්සට ඇස් පේන්නේ ඇයි? අර අර එළිය ඇස් දෙකෙන් දැකලා යා. පාසක මාත් ඒක තමයි මේ මේ කතන්දරේ දැන් මම දැන් මේ ධර්මය මම දැනගෙන හිටියේ නෑනේ. මම දැන් හිමාලයෙන් ඇවිල්ලා මේ පොත්පත් බලනකොට මට තේරුණා මේ ඔක්කොම කියලා තියෙන වෙන කතාවක් අපට තේරලා තියෙන වෙන කතා. බාහුව සත්‍යංච සිප්පංච කියලා කියන්නේ ඇස් දෙකින් දකිනකොට රාගය ඇති වෙනවා ඒක විරාගය බවට පත් කරන්නේ ශිල්පේ දැනගන්න. ඇස් දෙකින් දකිනකොට අතුරු තරහා යනවා ඒ තරහව මෛත්‍රිය බවට වෙනස් කරගන්න ශිල්පේ දැනගන්න. මිනිස්සේ කළ නිନ୍ଦ අපාස කළ බයිනවා. ඒ බයිනකොට කැළඹෙනව නේද? සිත වෛරය ඇති වෙනව නේද? පරිගන්න හිතනව නේද? Taman මේ තරම් දුස්සීල බව දැනගන්න. ඒ මිනිස්සයා බනින්නේ හේතුඵල ධර්මයට අනුව ඒ මිනිස්සයා බනිනවා නෙමෙයි. ඒ මිනිස්සයා මට දානයක් දෙනවා. මොනවද දෙන දානේ? මම බැන්නා. මගේ බැනුම් ටිකේ මිනිස්සයා නැවත ගෙනල්ලා මට බාර දෙනවා. එහෙනම් මේ සෑම බැනුමක්ම මට ලැබෙන දානයක්. මේ උත්තමයා මම කරපු දේ නැවත ගෙනල්ලා මට බාර දෙනවා. මෙයා කැපල්කාරයෙක් විතරයි. ලියුම දෙන්න විතරයි. ආ ලියුම මෙයා ලිව්වේ නැහැ. මමයි ලිව්වේ ලියුම. එහෙනම් මේ හැමදේම ධර්මානුකූල දකින්න ඒ ශිල්පය දැනගන්න. ඒ ශිල්පය දැනගන්න. කතා කරන්න ඕන තරම් වචන තියෙනවා. ඕන තරම් භාෂා ව්‍යාකරණ දන්නවා. හැබැයි කතා කරන්න යනකොට එයාට ගැළපෙන දේ කතා කරන්න. එයාගේ සිත රිදෙන්නේ නැතුව කතා කරන්න. මංගල කරුණු කතා කරන්න. නිවනට අදාළ දේවල් කතා කරන්න. අන්න ඒ ශිල්පය දැනගන්න. අපට පුළුවන් ඕනෑ විදිහට ගණිකාව පස්සේ යන්න, කැබෑරුම් පස්සේ යන්න, සතුන්ව මරන්න පුළුවන්, අපට ඕනෑ විදිහට බොරු කියන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව හිටියේ නැත්නම් අපායට යනවා. අපේ ජීවිතේ විනාශ වෙනවා. එහෙනම් විනයට අනුව සීලයට අනුව ලස්සනට ජීවත් වෙන්න ශිල්පය ඉගෙන ගන්න. එහෙනම් මේ ආයතන අයතුලින් මේ නාම රූපත් එක්ක ගැටෙනකොට සෑම මොහොතක් වලම අපේ නිවනට කටයුතු කරන්න, මායя පරාජය කරන්න, අපේ කෙලෙස් ධර්මයන් ඔක්කොම නිරෝධ කරන්න මේ ශිල්ප තමයි ඉගෙන ගන්න කියලා කිව්වේ. අපට කවදාවත් ජර්මන් ටෙක් එකට මේ ශ්‍රී ලංකා ටෙක් එකට යන්න කිව්වේ නැහැ. ජර්මන් ටෙක් එකේ කාලේ තිබුණ නැහනේ. ඒතර කොහොමද ශිල්ප ඉගෙන ගන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකෝත්තර ශිල්පය, මායя පරාජය කරනවා. අපගේ කෙලෙස් නිරෝධ කරන ಗುಣධර්ම වඩන මේ සිල්පය ඉගෙන ගන්න කිව්වේ. ඒකයි බාහුව සත්‍යංච සිප්පංච. විනය කියලා කියන්නේ මේ අපි කරන හැම දෙය තුලින්ම නිවීමක් ඇති වෙන්න ඕනේ. උපාලි ඇවිල්ලා අහන තෙරුන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ආනවා මේ භාගතුන් වහන්සේ බොහොම විනය විනය කියලා කියනෝනේ. මොකද්ද මේ විනය? උපාලි යම් කිසි දෙයක් ක්‍රියාවෙන් කරනකොට නිවීමක් ඇති වෙනවද? ඒ නිවීම තමයි විනය කියලා කියනවා. එහෙනම් බලනකොට නිවීමක් ඇති වෙන්න ඕනේ. ඇහෙනකොට නිවීමක් ඇති වෙන්න ඕනේ. දැන් උපාසක මහත්මයා මට ප්‍රශංසා කරනවා නේ අඳුර නියමට කිව්වා කරුණු කියලා වැඩක් නැහැ. මම තක්ගලවට උන්නක් දාගෙන මම ගියා ගාම්බීර යනවා. මම ඉන්නේ හඩිපාමාරේ. මම ඉතින් හඩි 11ක් වගේ යනවා. ඇයි? මට හරි සන්තෝෂයි. දැන් මගේ කාඩ් එක දැන් ලොකු ඉන්නේ මෙතන. එතකොට දැන් බලන්න මට මාන්නය තියුනේ නැද්ද? ආහංකාරය උඩුම් ගැතියුනේ නැද්ද? මම දැනගන්න එපා. මම පාරමිතා පිරුවේ නැහැ. වෙස්සන්තර ජාතකේ මම දන් දුන්නේ නැහැ. වේලම් බ්‍රාහ්මණය වල මම දන් දුන්නා. මොකොත් දුන්නේ නැහැ. ගෞතම බුදුහාමුදුර සාරාංශක කල්පයක් ලක්ෂයක් දුක් විඳිනවා. මම කොලරේක උස්සන්න මට තියෙන අයිතිය මොකද්ද? මේ ධර්ම අයිතිකාරය තථාගතයන් වහන්සේ. උපාසක මට මේම නෙමෙයි මොන විදිය උටුන්න දැම්ම මම බලන ගන්නෑ. එහෙමද? මම එච්චර හොඳට කිව්වා. එහෙනම් ගෞතම බුදුහාමුදුර කොහොම කියන්නේ නැද්ද? කියලා මේ ඉස්සරේ මම යන මම ඒක ගණන් ගන්නෑ. ඇයි මගේ ප්‍රශංසාවක් නෙමෙයි ඒක ගෞතම බුදුහාමුදුරගේ ප්‍රශංසාවක්. මේ විදිහට මගේ කනට ඇෙන හැම දේ තුලින්ම මම නිවීමක් ඇති කරන අනේ මේ ගෞරවය බුදුහාමුදුරන්ටයි අයිති. මේ පාරමිතා පිළිවෙල සාරා සංඛ්‍යාවක් උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ මේක. උන්වහන්සේටයි මේක අයිති. උන්වහන්සේට සාදුකාරයක් දෙනවා අපි. ඒතර උපාසක මාත්‍යා මට බයිනවා, නිନ୍ଦා අපහාස කරනවා. ඒ සෑම මොහොතක් තුළම මේ විදියටමනේ මමත් බයින් දැත් ඒ විදියටම නෙන්නේ. වැඩිපුර හම්බෙන්නෙත් නෑ, අඩුවෙන් හම්බෙන්නෙත් නෑ. එහෙනම් මේ මිනිසුන්ට මොනතරම් මම මේ විදියට අපහාස කරන්නේ නැද්ද? බලන්න ඒක කර්මානුරූපී මේ උත්තරමේ ඇවිල්ලා මේක මට පූජා කළේ නැත්නම් අම්මා තාත්තා කිරියම්මා මතක් කරලා මේක නින්දා කළේ නැත්නම් මේ ටික ආගන්න මම නැවත ඉපදෙන්න එපායි. එහෙනම් මගේ කර්මය දැන් ඉවරනේ. මෙයා ඇවිල්ලා මට ඒක බැනලා මගේ කර්මය ඉවර කරනවා. තේ ටිකක් දෙන ඒ බණින මිනිසයාට. එයාට තෙල් ටිකක් ගන්න අතපයට. ඔයාට මාංශය ඇති මෙච්චර දුරට ඇවිල්ලා මට බනින්න. එයාට විවේක ගන්න ස්ථානයක් දෙනවා. එයා කල්පනා කරන මේ තරම් අම්මා තාත්තා මතක් කරලා බැනම මට උපස්ථාන කරන්න ඇයි? එයා මට කරලා තියෙන යහපත විතරයි දකින්නේ අයහපත දකින්නේ මේ විදිහට ඒ හැම දෙය තුළින්ම හොඳ හැුණත් නරක හැුණත් නිවීමක් පමණක් ඇති කරගන්නවා. පේන හැම දෙය තුළින්ම නිවීම පමණක් ඇති කරගන්න කැළඹිල්ල ඇති කරන්නේ. මේ විදිහට හැම දෙය තුළින්ම ආයතන හයෙන්න එයා නිවෙනවා නම් ඒ නිවීමේ ක්‍රියාවත තමයි විනය කියලා කියන්නේ. විනයෝච සුසික්කිතෝ. සුභාසිතාච ආවාචා. මේක කියනකොට උපාසක මාත්‍ය කියනවා මේ මේ දරුවා ගොළු. මේ දරුවට කතා කරන්න බෑ. ඒතර අපේ ආනන්දනේ මේ සුභාසිතාච ආවාචා බුදුහාමුදුර කියලා කියන කතා කරන්න පුළුවන් කට්ටියට විතරනේ. ගොළුවට කතා කරන්න බෑනේ. එතකොට මේ ධර්මයේ ගොළුවට සාපේක්ෂව නෑනේ. බුදුහාමුදුර මේ කට්ටියකට විතරනේ කියලා දෙන්නේ නෑ. බුදුහාමුදුර දේශනා කළ කෙනේ මේ ලෝක සත්‍යයටම. කතා කරන්න බරි බරි බරි මනුස්සයලට මේව රවනවා. බලනකොට අපිට තේනවා ඒවා තරහා ගිහිල්ලා වගේ මනුස්සයාට. ඒවා ඇස් වලින් කතා කරනවානේ. අයියෙන් යනවා කලබලෙන්. එයා ඒ යන ගමන අදිසියෙන් යන්නේ කියන එක කතා කරනවානේ අපට. එහෙනම් මේ කයෙන් කතා කරන බොඩි ලැන්ග්වේජ් කියලා කියන එකට. ඇස් වලින් කතා යන්න කියලා කියන්නේ එන්න කියලා කියන්නේ. ඒතකොට මේ ඔළුවෙන් කතා කරන්න පුළුවන්. hina වෙනකොට මේ මිනිස්සු හදන්න මෙයා කැමතියි කියලා. රවණකට අනේ කැමති නෑ වාගේ. ඒතකොට මේ hinaවෙන් කතා කරන්න පුළුවන්. සංඥාවල් තියෙනවානේ. ඒතකොට ඇයෙන් කතා කරනවා, කනෙන් කතා කරනවා, කයෙන් කතා කරනවා. වාඩි වෙලා කල්පනා කරනකොට අපි දන්නවා මෙයා දුකෙන් ඉන්න. දුකෙන් ඉන්නවා කියලා කිව්වද? අපි තීරණතාවේ කොහමද? ඒ කියන්නේ යාගේ මානසිකත්වයක් කතා කරනවානේ. එහෙනම් ආයතන හයෙන්ම කතා කරන්නකොට සුභාසිතා ත්‍යාවාචා ඇයෙන් දකින්නකොට යහපත් දේ කතා කරන්න. කයෙන් යහපත් දේ කතා කරන්න. කටින් යහපත් දේ කතා කරන්න. කනෙන් කතා කරන්න. එහෙනම් ආයතන හයෙන්ම මිනිසෙකුට කතා කරන්න පුළුවන්. දැන් දේශකයන් වහන්සේ දේශනා කරන මිනිස්සු ආක බලන ඉන්නවා. දැන් මොකද ඉන්නේ? එයා දන්නා මෙයා හාන්න මෙයා වැඩක් නෑ මෙයා ධර්මයට අගෞරව කරනවා. හැබැයි මේ මනස දේශකයන් වහන්සේ දිහා බලාගෙන මේ ඇස් දෙක හැරගෙන හොඳට ආගෙන වෙන දෙයක් කල්පනා කරනවා. යා බලනකොට මේ මිනිස්යාගේ ඇස්වත් පිටක්වත් ගන්න නැනේ. හොඳට බනහනවා. බලනකොට මේ මිනිස්යා ඉන්නේ කොහෙද එංගලන්තේ. හොඳට ඇස් අරගෙන මේව බලාගෙන නිදි මේ මිනිස්යා. ඇස් අරගෙන නිදි. බණ ඉවරලා සාදුකාර දෙල මිනිස්සු නැත්නම් එතකොට තමයි මිනිස්සු දන්නේ මේ මිනිස්සු නිදාගෙන ඉන්නේ කියලා. එහෙනම් මේ ලෝකේ අපි මේ සෑම ඉරියව්වක් තුළින් අපට වචන කියන්න අපේ අදහස දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. දැන් කෙනෙකුගේ ඉරියව්වෙන් අපි කියන්නේ නැද්ද මේ මිනිස්සයා හොඳයි කියලා? මේ මිනිස්සයා නරකයි කියලා? කලබලයි කියලා කියන්නේ කොහොමද? එයා සංවරයි කියලා කියන්නේ ඔක්කොම යගේ ඉරියව්වල. ඒ කියන්නේ එයාගේ සම්පූර්ණ කයම කතා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කටට භාෂාවට නෙමෙයි මේ කිව්වේ. මේක ලෝකෝත්තර එකක්. දැන් සුභාසිතාචි ආවාච කියලා කියන්නේ කාටද මේක? කාටද කියන්නේ? දෙවිවරුන්ට. දෙවිවරු ඇවිල්ලා මේක ආන්නේ මංගල කරන මොනවද කියලා. බාහුව සත්‍යංච සිප්පංච දෙවිවරුන්ට කියන්නේ. බැරි වෙලාවත් මයසකදී ස්වාමීන් වහන්සේ මේ ගොඩක් ශිල්ප ඉගෙන ගන්න කියලා වඩු කර්මාන්ත කරන්න අපිට ඉරන්න ලී නෑනේ දිව්‍ය ලෝකේ. ඒ කොමික් ගන්න මේ ප්‍රාදේශීය ලේකම් නැන්නේ. අපි කොහොමද මේක කැපුම් අවසරය ගන්නෙ? ඉරුම් අවසරය ගන්නෙ? දැන් බුදුහාමුදුර කල්පනා කරන මාරු ප්‍රශ්නයක් මේක. එතකොට දැන් මේක දෙවිවරුන්ට තියෙනකොට දෙවිවරු සාදුකාර දුන්නානේ. රාත් උනානේ. මාර්ගඵලවටපත් උනා. කොහමද උනේ? දෙවිවරුන්ට තේරුණා. බාහුසත්ත්‍යන්ත සිප්පන්ත කියන්නේ දෙවිවරු මාපලොට එනකොට මේ නරක දේවල් දකින්නවා. හොඳ දේවල් දකින්න ඕනේ. ඒ නරක දේවල් දකින්නෝනේ නරක දේවල් දකින්නත් හොඳ දේක හොඳ හොඳ විදිහට දකින්න. ඒ ශිල්පය දැනගන්න කියලා බුදුහාමුදුර මේ කියන්නේ. දෙවිවරු පාර දිගේ යනකොට සේනාසන හරහා යනකොට කැට දේවල් ඇහෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම සිස්ත දුසිය කරගන්න නැතුව යහපත් ලෙස ඒක අහා ගන්න ඕනේ. මේ වගේ කැට දේවල් ඇයෙන්න මට කර්මයක් තිබුණා. ඒ කර්මය පරිසම් දෙන විදිහට ආගන්නවා. එතනට උත්තර පදින්න යන්නේ මේ විදිහට ශිල්ප ගැන මේ කියන්නේ කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා. හැබැයි අපි තේරුම් ගත්තේ වෙන විදිහට. ජර්මන් ටෙක් එකේ තියෙන සියලුම කෝස් ටික කෙරුවත් අන්න ශිල්ප ටික ඔක්කොම දන බුදුආන්තරංග වචනේ හරි. සාතික ටික විතරයි තියෙන ඔළුවේ මොකවත් නැහැ. එහෙනම් මේ ලෝකයේ මේ බුදුහාමුදුරන්ගේ දේශනාව ලෝකෝත්තරව අපි ඒක කල්පනා කරලා බලනකොට තථාගත පණිවිඩය නිතරම දීලා තියෙන නිවන නිවනට 84000 ඕන එකක් උපාසක මාත්‍ය කියන මම ඒක නිවන පෙන්වන්න හැමදේම නිවනට කියලා තියෙන මොකවත් ලෝකෝත්තර නැතුව කියලා නෑ බුදුහාමුදුර බුදුහාමුදුරන්ට කියන්න බෑ එහෙම කියන්න පුළුවන් නම් මම උන්වහන්සේගේ බුද්ධත්වයේ කියලා සැකපාල කරනවා තථාගතයන් වහන්සේට නිවනෙන්තර මොකවත් කියන්න බෑ ඒක ස්ථිරයි 84000 පේනවා උන්වහන්සේ නිවනමයි කියන්නේ සිහිය නිවන ඒ දෙක විතරයි කියන්නේ එහෙනම් තථාගතයන් වහන්සේ කට ඇරිය ගමන් එළිය කියන්නේ නිවීමේ පණිවිඩය. දැන් උපාසක මාත්‍යට දැන් මම කියන මාතා පිට උපට්ඨාන කියලා කිව්වාම උපාසක මාත්‍ය කියන දෙමෝපියන්ට සංග්‍රහ කරන්න ඕනේ. දැන් දෙමෝපියන්ට සංග්‍රහ කරන්න ඕනේ කියලා දැන් ගෙදර යන්න හදනනේ මට අක්කලා අතින් අල්ලන්න. ඉඳගන්න. කොයි දන්නේ. අම්මා තාත්තා නැහැ. මේ ලෝකේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ උපාසක මාත්‍ය. මේ එක්කම අම්මවරු පියවරු. හැමෝටම සිද්ධාලේපේ සිද්ධාලේක පූජා කරන්න කියමු පස්සේ මාත්‍ය කල්පනා කරනවා මේ ප්‍රශ්නයක් ඒකට දැන් වෙන්නෝල් වෙද මාත්‍යගේ සේරම සිද්ධාලේක ගත්තම මේ මව්වරට පියොන්ට එක ගානවත් දෙන්න බෑ එතකොට අපි හඳුන මේ එච්චර මව්වරට පියොන්ට සලකන්න බෑ එක්කෙනෙකුට එකපත් පාසලක් දෙන්න එක දවසට පුළුවන් දෙන්න බෑනේ ලෝකේ 800ක් ඉන්නවනේ ලෝකේ කෝටි 800ක් ඉන්නවා නම් එක්කෙනෙකුට එක සිද්ධාලේපයක් දෙන්න පුළුවන් අපට බෑ එතකොට දැන් අපට මේ මිනිසුන්ට වතුර බෝතලේ ගන්න දෙන්න පුළුවන්. එතකොට දැන් මේ අම්මා තාත්තා කියලා කියනකොට ලෝකේ හැමෝම අපි මව්වරු වෙලා පියවරු වෙලා ඉපදුනා නම් මේ සියලෝම දෙනා දෙමව්පියෝනේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ මේ භවයේ අම්මා තාත්තට සලකන්න. මේ භවයේ Tamanට දාව Taman ඉපදෙනකොට Tamanට මේ කුසේ තියාගත්තේ ඒ අම්මට ඒ මේ තාත්තට සලක. එහෙම ස්ථිර වශයෙන් බුදුහාමුදුරු ඉලක්කයක් කියන්නේ නැහැ. මාතා පිතු උපට්ඨානම් දෙමව්පියන්ට සංග්‍රහ කරන්න. මේක බහුවචනෙන් කියන්නේ. ඒතකොට මේ ලෝකේ ඉන්න හැමෝටම සංග්‍රහ කරන්න අපි මොනවද කරන්න ඕනේ සංග්‍රහය? මේ ලෝකේ හැමෝම මගේ දෙමව්පියෝ කියලා ඉතලා ඒ හයට කරන ලොකුම සංග්‍රහය තමයි නැවත දෙමව්පිය කිමි කරගෙන ඉපදෙන්න නැතුව ඉන්න එක. ඒක ලොකුම සංග්‍රහය. දැන් බලන්න දැන් ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට උපස්ථාන කරනවා. කිසිම වචනයක් කියන්න ඉතරි දෙන්නේ. කෑම බීම හදලා පූජා කරනවා. මොනම දේ කිව්වත් ඉස පාත් කරගෙන යටහත් පාත් වෙනවා, කීකරු වෙනවා, අවංක වෙනවා. මොනම දේ කිව්වත් කිසිම දවසක රණ්ඩු කරන්න යන්නේ නැහැ, බනින්න යන්නේ නැහැ. දැන් gedara විතරනේ ඔක වඩන්නේ. දැන් මේ උපස්ථාන දැන් දෙමව්පියන් ඉතර ඉඳන එක දෙමව්පිය ඉදිරි ආංකාරයෙන් ඇසිරෙන එක ඔක්කොම මේ වැරදි දේවල් නේ. ඒතකොට උපස්ථාන කරන කෙනා දෙමව්පිය ඉදිරි කීකරු වෙනවා. අවංක වෙනවා. යටහත්පාත් වෙනවා. ඒ ඔක්කොම උපස්ථාන. දෙමව්පියන්ගේ සිත සන්තෝෂෙන්ද වචන කියනවා. ඒවත් උපස්ථාන. දෙමව්පියෝ කැමති විදිහට ජීවත් වෙනවා. ඒකත් උපස්ථානයක්. දෙමව්පියන්ගේ සිතට කයට ඒකනම් ප්‍රායෝගික මානසික දෙකටම උපස්ථාන කරන්න එපා. එතකොට මේ විදිහට උපස්ථාන කරන කෙනා මේ ලෝකෙන්නේ හැමෝම දෙමව්පියෝ කියලා හිතලා මේ උපස්ථානේ ලෝකෙටම කෙරුවොත් එයා රාත් වෙනවනේ. ඇයි මේ ලෝකේ ගැටෙන්න ප්‍රශ්නයක් නෑ, ඇලෙන්න ප්‍රශ්නයක්. ඇයි කවුරු මොනවා කිව්වත් ඉස පාත් කරනවා. හැමෝම සන්තෝෂ වෙන විදිහට කතා කරනවා. හැමෝටම ප්‍රියමනාප විදිහට ජීවත් වෙනවා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා. දැන් පුරුදු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයතනයෙන් යාපත කරන්නේ නම් මාතා පිතු උපට්ඨානං කියලා බුදුහාමුදුර ඇයි මේකේ ඉලක්ක කරලා කිව්වේ? අර අල්ලපු gedara මනුස්සයාට බත් දෙන්න. අල්ලපු මනුස්සයාට දීලා ප්‍රියමනාපව කතා කරන්න. අල්ලපු ගෙදර මනුස්සයාගේ කකුල වලට තෙල් ගාන්න කිව්වම ඒ ගෙදර මනුස්සයා ඔළුව පලනවා අපේ. ඇයි මගේ භාර්යාවගේ කකුලට තෙල් ගාව මේ මනුස්සයා කියලා. එහෙනම් අපට අල්ලපු ගෙදර මිනිසුන්ට කරන්න බෑනේ. එහෙනම් අපේ ಗುಣධර්ම වඩන්න අපේ දෙමව්පියන්ටයි අපි කරන්න ඕනේ. අපේ අම්මා තාත්තලා උණු වතුර තියලා නාවන්න පුළුවන් නේ අපට. ඒගොල්ලන්ට තෙල් ගන්න පුළුවන් නේ, කැම කවන්න පුළුවන් නේ. හැම උපස්ථානයක්ම කරන. එහෙනම් ගෙදර ඉන්න අම්මා තාත්තට මේ හැමදේම කරලා දසපාරමිතාව පුරන්න ඕනේ. අම්මා තාත්තා ඉදිරිය අම්මා තාත්තාගේ ඉතර ඉදවන්න නැතුව ජීවත් වෙන හැම මොහොතෙම සීලය පිරෙන්නේ නැද්ද? විනය පිරෙන්නේ නැද්ද? ඒ හැමදේම දෙමව්පියෝ වෙනුවෙන් ජීවත් වෙන ඒගොල්ලන්ට හැමදේම පූජා කරලා ඉතුරු වුණු දම්පුඩු ටික කනවා. නැත්තම් බඩගින්න ඉන්නවා. ඒ දෙමව්පියන්ට උපරිම සලකන දාන පාරමිතා පිරෙන්නේ නැද්ද? අම්මා තාත්තාගේ ඉතර ඉදෙන්නේ නැතුව හැම මොහොතෙම කටයුතු කරන. ඒ ගැන 100න් ඉන්නවා. දැන් චිත්තානුපස්සනාව වැඩෙන්නේ නැද්ද? විදර්ශනාව වැඩෙන්නේ නැද්ද? දැන් දෙමව්පියන් උපස්ථාන කිරීම තුළින් දසපාරමිතා පුරන්න පුළුවන්. තමන්ගේ අඩුපාඩු සේරම හදන්න පුළුවන්. ඒ මානසිකත්වයෙන් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන එයාට දැන් ඉපදෙන්න හේතුවක් නැහැනේ ලෝකේ. අනිවාර්යෙන් ඉපදීම නවත්තන්න එපායි. එහෙනම් මේ විදිහට තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ දෙමව්පිය තුළින් නිවන් දකින්න දොරටුවක් මේ හරින්නේ බුදුහාමුදුරුවෝ. අනිත් අයට සලකන්න අපිට හිතෙන ආ මේ මිනිසුන්ට බත් දෙන්න මං මොකටද වැඩට යන්නේ. හැබැයි තමන්ගේ අම්මා තාත්තට බත් දෙන්න තමන් වැඩට යනවා. එහෙනම් තමන් කොතනද බැඳිලා ඉන්නේ? අන්න එතනින් තමයි ಗುಣධර්ම ටික වඩවන්නේ. එතනින් තමයි බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම ටික පුරවන්නේ. අඩුපාඩු හදවන්නේ. එහෙනම් අම්මා තාත්තට සලකන්න පුළුවන් කෙනා හද ඉඳලා අම්මා තාත්තත් මේ ලෝකේ බෝධිසත්වරයි තුන්තරා බෝධියකින් නැතු නිවන් දකින්න බෑනේ. තුන්තරා බෝධියක් නැතු කාටවත් නිවනක් නෑ. මාර්ගඵලයක් විතරයි පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම තුන්තරා බෝධියකින් නිවන් දකින්න නම් අපේ අම්මා තාත්තා නිවන පතනවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ රාත් බෝධිය හරි පතනවනේ. එහෙනම් බෝධියක් පතනවනේ එයා කවුද? බෝධිසත්වේ. නේද? එතකොට මේ අම්මා කියන්නේ අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි අම්මා සංසාරේ හැමෝටම දරුවෝ ඉපදිලා හැමෝම දෙමෝපියෝ වෙලා හිටියන මේ බෝධිසත්වරු දෙන්න පාරමිතා පුරනවා බෝධිසත්වයන්ට උපස්ථාන කරන්න අවස්ථාවක් හම්බුණා දානි අදලා උදේට ගින් අම්මේ දානි ගන්න තාත්තේ පුතා නෑ ඉතුරු කරන ඉඳුල් ටික විසිකරන එක දෙන්න මට දැන් මොකද කරන්නේ එයා හරියට පාරමිතාව පුරනවා බෝධිසත්වයන්ට උපස්ථාන කරන්න මට අවස්ථාවක් හම්බුණා සන්තෝෂයෙන් කරනවා බෝධිසත්වයන්ගේ අඳුම් හොදන්න අවස්ථාවක් හම්බුණා ඒ කට්ටියට තෙල් ගහන්න අවස්ථාවක් හම්බුණා. ඒගොල්ලෝ ළඟ වාඩි වෙලා ඒගොල්ලෝ කියන දේවල් ආගෙන ඉන්න අවස්ථාවක් හම්බුණා. මේ විදිහට ඒගොල්ලෝ බෝධිසත්වරු කියලා හිතාගෙන ඒ දෙමව්පියන්ට හැමදේම කරලා ඒ තුලින් අපේ අඩුපාඩු ඔක්කොම හදනවා. අඩුපාඩු කියන්නේ තමන් මේ සංසාරයේ එනකොට නිවන් දකින්න ගැටලු තිබුණානේ බාධක ඒ ඔක්කොම ඉවත් කරන ඒගොල්ලෝගේ ඉදිරියේ. එතන තමයි ඒක හදන්න පුළුවන්. මාන වෙලා තමන් රාත් වෙලා පිරිණිවන් පාන එකයි දෙමව්පියන්ට gedara ඉඳගෙන උපස්ථාන කරන එකයි දෙකෙන් කෝකද නිවැරදි කියලා කියොත් මං කියන මානවලා රාත් වෙන කීට වඩා වටිනවා කියලා. වැරද්දක් නැහැ. මානවනා මේ ගිය මරුණනේ. ඒ ගිය නැහැ. ඒතර හාමුදුරන්ට කොහොමද අම්මා තාත් දෙන්නේ? දැන් මට අම්මා තාත්තෙක් නෑ. මං પાස්පෝර්ට් වලට මේ වීසා වලට ෆෝම් එක හදනකොට ඒකේ තිබුණා මේ ෆාදර්ස් නේම් මදර්ස් මං ඒක පිළිවෙන්නේ නෑ. මං මට අම්මා තාත්තෙක් නෑ පැවිදි වුණාට පස්සේ. මට කවුරුත් නෑ මේ මගේ නම විතරයි තියෙන කැමති නම් වීසා එක දෙන්න. ඒ ගිහි කට්ටිය කොහොමද ආම්දුරන්ට කොහොමද අම්මලා ඉන්නේ තාත්තලා ඉන්නේ මට ඉන්නේ අමාමෑණි තථාගතයන් වහන්සේ මට බුදුහාමුදුර විතරයි මගේ අම්මා තාත්තා මට වෙන සරණක් නැහැ මට ආය යන්න ගියාකුත් නැහැ මේකේ මේ පිරිනිවන් පානක මම මේකෙම තමයි ඉන්නේ ඉල්ලා ගන්නවා ගස් යට ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ මට ගියක් දොරක් අම්මෙක් තාත්තෙක් ඥාතියෙක් කවුරුත් නැහැ ඇයි බැඳින් තියන්න බෑ එහෙනම් අපි ලෝකෝත්තරලා මේක රාත්බෝධියට වැඩ කරනවා නම් මං හිතන්නේ දෙමෝපියෝ ලක්ෂයකට සැලකුවට වඩා ඒක වටිනවා ඒක එච්චර වටිනවා ඒක හැබැයි එහෙම එන්න බැරි කෙනෙකුට එයා මාන වෙන්නෙම නෑ කියලා කිව්වොත් එයා දක්ෂ වෙන්න ඕනේ දෙමෝපියොත් එක්ක ඉඳලා ගියේ ගෙදර ඉඳලා ඒ සෑම කටයුත්තක් තුළින් එයා ඒ රාත්බෝධිට වැඩ කරන්නේ. එයා ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් වීරිය කරන එක මාස අවුරුදු 6ක් දුක් විඳින එක යවහාල් වලින් බත් හම්බෙන එක කොන්දේ අමාරු හැදෙන එක ඉසේ අමාරු හැදෙන එක මේ ඔක්කොම තියෙන වෙලානේ තිබුණේ. එතකොට දැන් වීරිය කෙරුවේ නැත්තම් බුදු වෙයිද කියලා සැකය පාල කරන්නේ තථාගතයන් වහන්සේගේ පාරමිතාව පිළිබඳව හරියට මේ විශ්වාසයක් ඇති නොවිලා කෙනෙක්. එතකොට දැන් බුදුහාමුදුරෝ බුදු වෙන්න ඕනේ මේ විදිහට දුක් විඳලා, ගස් යට ඉඳලා, බෝයට වළඳලා, මෙයාගේ අවුරුදු අයක් ගිහිලා, පස්වක තවුසුන් අත්හැරලා ගිහිලා උන්වහන්සේ තනි වෙලා උදකලාවෙන් මේ මේ චෛතසික පාළ වෙලා, ඒ වලින් මේ මේ අවබෝධ ඇති වෙලා මෙතනින් තමයි බුදු වෙන්නේ. ඒ ඔක්කොම තීරණය වෙලා තියෙන්නේ. හැබැයි ඊළඟ බුදුහාමුදුරෝ දින හතයි. උනාට ප්‍රශ්න කරලා මොකවත් නැහැ. උනාට චූන් එකේ වාඩිලා කල්පනා මෙච්චර සැපයි. පුදුමාකාර සැපනේ මැණික් පුටුවේ ඉන්නේ මේ තරම් කන්න බොන්න තියෙන මේ තරම් සේවක සැප වැඩි මේක ලොකු කරදරයක් සැපට හේතුව මොකද්ද සැපට හේතුව ගොඩාක් කුසල් කරපු නිසා ඒක නිරෝධ කරන ක්‍රමය මොකද්ද අත්තරින එක බලන්න සැප සැපට හේතුව සැප නැති කරන ක්‍රමවේදී නැතිවීම එතකොට දැන් මේක මොකද්ද දුක්ඛ සත්‍ය නෙමෙයි සැප සත්‍යය ඒ වගේ මේ ලෝකයේ එක එක්කෙනා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමවේද වෙනස් එක එක තථාගතයන් වහන්සේලාට බුද්ධත්ව කියන පාරමිතාවේ කාලෙ වෙනයි පෙර භවයේ බුදුවරුන්ට නිඳා කළාම බුදුවරුන්ගේ බුද්ධත්වයට අපහාස කළාම Taman මේක පතනකොට අන්න වැඩේ වැරදෙනවා. නම් පුතා ගොඩාක් ස්වාමින්වහන්සේලාට ගරු කරලා කිසිම ස්වාමින්වහන්සේ නමකට ඒ මානකමට ඒ භික්ෂු භාවයට නිඳා අපහාස කළා නැත්නම් මානකම ඉල්ලනකොට මාඹුරට හිතනවා මාන කරන්න ඕනේ කියලා. නම් මම ඇවිල්ලා ලොකු හාමුදුරන්ගේ මානකම ඉල්ලුවා. ඉංග්‍රීසියෙන් කිව්වා මට මාන වෙන්න ඕනේ කියලා. ඒක කොයි රටේද කියලා. ඒක ඉන්දියාවේ. සාමාන්‍යර බණ දාම් පොත කටපාඩම් කරන්න මම ඒ පොත කොයිද තියෙන්නේ පොඩ්ඩක් කියනවා පොත දුන්න මැත්නම් ඔක්කොම සිංහලෙන් මම දැනගත්තා මේ මේ භවයේ මට බෑ මම මේක කවදා පාඩම් කරන්නද ඊට පස්සේ මම පොඩ්ඩක් පොතපතේ ඉන්න බලපු නිසා මම ඇහුවා අඟුලිමාල මාන වෙනකොට මේක කටපාඩම් කළාද කියලා ඇත්තනේ කිව්වා මෙයාගේ ඉස බාන්න දැන් මාන කරනවා <laughs> ඉස බාන්න මාන කරනවා ඊට පස්සේ යා ගාථාවෙන් පොඩි පොඩි කෑල්ල කියන ඊට සබ්බ සබ්බ දුක්ඛ දුක්ඛ නිස්සරණ නිස්සරණ කොහොම තමයි කිව්වේ. ඇයි? ඒ මානකමට මම කවදාවත් නිന്ദාපාස කරපු නැති නිසා මට ඉල්ලනකොට ඒක හම්බෙනවා. පරිවාස කාලේ කියන්නේ උපසම්පදාවට යනකොටත් මේ වග්ගදාය පාඩම් කරන්න ඕනේ. මම ඒවා වග්ගදාය පාඩම් කළොත් රාහත් වෙනවාද කියලා. රාහත් නම් වෙන්නේ නැහැ. ඒක රාහත් වෙන්නේ නැත්නම් මගේ කාලය කන්නේ ඇයි? උපාමරණ මෙයාට ඉස්සෙල්ලා මාන මෙයාට උපසම්පදන්නේ ඉස්සෙල්ලාම දෙන්න මෙයාට කියලා. ඒක පළවෙනිය මම උපසම්පදා. දැන් රාත් වෙන්නේ නැත්නම් මොකටද මං කාලේ කන්නේ? රාත් වෙනවා නම් මම කතල පාඩම් කරලා කියනවා. උපාදන් ගෞතම බුදුහාමුදුරුවෝ දන්නේ නැද්ද මේ හැමදේම කර්මානුරූපී කියලා? දන්නවනේ. ඒතර ගෞතම තථාගතයන් වහන්සේ මේ හැම දෙයක්ම කර්මානුරූපී දැනගෙන උන්වහන්සේ අපට වෑයම් කරන්න කියනවා. මේක වඩන්න, මානනි මේක වඩන්න පුරුදු කරන්න. මේක පුරුදු කිරීමෙන් තමයි මේක කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? දැන් පුතාට පුළුවන් ද නිකන් ඉන්න? නිකන් ඉන්න පුළුවන්. පුළුවන්ද? ඇයි බැරි? පුතා පුරුදු වෙලා තියෙන සංසාර කර්ම හදලානේ. කවුරු කෙනෙක් යනවනේ ඉංග්‍රීසියට එබිලා බලන කවුද දන්නේ නැහැ. අර කාමරේට යනවා. මොනවද උත්සාහයද දන්නේ. ටගලෙතට යනවා. දැන් එයා ගත්තාම එයාට ඇති වෙන කර්මේ පුතාට ප්‍රශ්නයක්ද? එයා යන අපායේ දඬුවම් පුතාට හම්බෙනවද? ඇයි ඉතින් ඒකකින් වළක්වන්නේ? ඒ කියන්නේ අපට නිකන් ඉන්න බෑ. දැන් ඇයෙන බව දැනගෙන ඉන්න පුළුවන් නම්, පේන බව දැනගෙන ඉන්න පුළුවන් නම්, ඇඟෙන බව, සිතෙන බව දැනගෙන නිකන් ගහක් ගලක් වගේ ඉන්න පුළුවන් නම් දැන් කර්ම හැදෙනවද? එහෙම හින්න පුළුවන් නෑ මොකවත් කරන්න ඕනේ නෑ. එහෙම ඉන්න බෑනේ අපට. ඕපදු පොයන්න තින්න පුළුවන්ද? අනුන් ගැන කියන්නත් අපිට නිින්ද යනවාද? දැන් මේ අඩුපාඩු තියෙන නිසා බුදුහාමුදුර කියන හොඳ දේවල් කතා කරන්න. සුභාසිතා චාවාචා. කාලේන ධම්ම සාකච්ඡයි සාකච්ඡා කරන්න තින්න බෑ නිින්ද යන්නේ මිනිස්සු. එහෙනම් මොනවාරි සාකච්ඡා කර තම නිින්ද යන්නේ. හොඳ දේවල් සාකච්ඡා කරලා නිින්ද යන්නේ. බලන්න තින්න බැරිද? එන හොඳ දේවල් බලන්න නිදා ගන්න. ක්‍රියා කරන්න තේකතන හින්ද බැරිද? එන යහපත් ක්‍රියා අනාකුලච්ච කම්මන්ත හොඳ දේවල් කරලා ඒම සෑයීමටපයි මේ මිනිසුනේ නිකන් ඉන්න බෑ. හැබැයි තපස්වරු ළඟට ගිහින් බලනකොට ඒගොල්ලෝ දස්කල් වාගේ ඉන්නවා වරුදු ගණන්. ඒගොල්ලන්ට ඒ කාර්ය ඒගොල්ලෝ නිකන් ඉන්නවා. අයි ආයත මොකම වාලා දාලා තියෙනවා. සිත සමාධිය මොකක් සිටිවිලි නෑ. ඕම නැවතිලෙන කර්මයක් නැවතිලේ ඒගොල්ලන්ට සාපේක්ෂව. ඒගොල්ලන්ට ඒක හරියි. දැන් මේ සමාජයට යන නිකන් ඉන්න ගම කාට නිකන් ඉන්න බෑ. ඒ නිසා අපි වැඩ හොයක් දෙනවා. බලන්න තින්න බැරිද වෙන යාපත් විදියට බලන්න. ආන්න තින්න බැරිද හොඳ විදියට හාගන්න. කතා කරන්න તો කට පියාගෙන ඉන්න බැරිද? එහෙනම් හොඳ ටිකක් කතා කරගන්න. නිකන් එක තැනක ඉන්න බැරිද? එහෙනම් හොඳ දේවල් වලට ඇවිදින්න ඇසිරෙන්න. ඉතන්නට ඉන්න බැරිද? එහෙනම් හොඳ දේවල් සම්මා සතියෙන් ඉතන්න. මේ විදිහට යාට වැඩ දෙන්න වෙලා තියෙන නිකන් ඉන්න පුළුවන් නැති නිසා. නිකන් ඉන්න බෑ යාට. නිකන් ඉන්න පුළුවන් නම් කර්ම හැදෙන්නේ නැවතුණා. දැන් ධාවිචිරේ නැවතුනේ කොහොමද? ආයතනය වැඩ නැවතුවා. වැඩ නැවත්තම ගමන් බැක්ටීරියා වැව්වා. මේක ආයතන කියලා තමයි බැක්ටීරියක් නෙවෙයි. නිෂ්පාදනය නැවතුණා. මොනවද? කර්ම නිෂ්පාදනය නැවතුණා. ආයතන බංකොලොත් වුණා. වහලා දැම්මා. දැන් අපට වහන්න බෑනේ. නිදාගෙන ඉන්නකොට කල්පනා හිට උදේ පරිප්පුවලට මේ සුදු ලුණු දාලා සුදු ලුණු නම් මට හරියන්නේ. දැන් ඒක උදේ පරිප්පු එන්නේ නැහැ. නම් මේ වාඩි වෙලා සුදු ලුණු වලට බහිනවා. සුදු ලුණු මම කන්නේ නැහැ පරිප්පු වලට සුදු ලුණු දාලා කියලා මාර ප්‍රශ්නේ කා ගන්න බැරි වෙනවා. බනකොට ඒක උදේ ගහන්නේ නැහැ. අර නැති දාන එකට පැය දෙකක් තුනක් කල්පනා කරලා සුදු ලුණු වලට බැනලා ඇවිල්ලා බනකොට දාන්නේ නැහැ. බලන්න අපේ අපේ තියෙන මේ මානසිකත්වය මේ නැති දේවල් මවල දුක් වෙනවා කරදර වෙනවා කලබල වෙනවා මේක නවත්තන්න බැරි නිසා තමයි මේ ගොඩාක් දේවල් යහපත් දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි එයාට කරලා පුරුදු වෙච්ච නිසා මොනවාරි එකක් දෙනවා. අර මිනිස්සේ නිදාගෙන ඉන්නකොට දැන් අපි එහෙම හොන අත ගන්නවනේ. එහෙම අත ගන්නනේ මේ මේක කැරකිලාලු අත ගන්නේ. ආයෙ මම මොනාර කරනකොට මම එකක් කැණකිලා කත ගන්නේ. ඊට පස්සේ නැකිට්ටාම ඒගොල්ලෝ කොන්දොස්තර කියනවා. ඔව් කියලා. අර ටිකට් එක කඩලා කඩලා අර අත යනකොට මම වම කැරකිලා යන්නේ. ඒක ඔටෝ යනවා. ඒක පුරුදු වෙලා. ඒ වගේ අපි මේ සංසාරේ හැමදාම කෙලෙස් වලින් ඉඳලා ඉඳලා මේ පංචකාමයන් පිනෝපිනව දකින්නකොට පංචකාම පැත්තම හැදෙන්නේ. කවදාවත් අම්මා කෙනෙක් දකින්නකොට කාන්තාව දකින්න මේ පෙර භවයේ මගේ අම්මා කියලා හිතෙනවද? මං කොහොම හිතන්නේ නැහැ. එයාගේ හඳුම පේනවා, හැඩේ පේනවා, ලස්සන පේනවා, රාගයක් නැති අයියේ. මේක දැකලා දැකලා මේ චක්කු ප්‍රසාදයේ රාගය පුරවලා ගබඩා කළා. ඇයින හැමදේම දෙතිස් කතාවලින් ආලා ආලා හොඳ දේවල් ඇයෙන්නෙම නැහැ. කන රින්ස දාලා හේදුවාට වැඩක් නැහැ මේක යන්නේ. ඒ තරම් මේක ඔක්කොම කැත දේවල් පුරුදු කරලා ඒක ඔක්කොම වඩලා ඒක ගොඩාක් මේ සංසාරේ එකතු කරලා. ඒ නිසා මොකවත් කරන්න බැරි නිසා තමයි තථාගතයන් වහන්සේ මේක වඩන්න කියලා වෙන එකක් නැයි. මේක එකතුන දැන් කෝපයකට වතුර දැම්මාම කෝපෙ පිරෙනවනේ. දැන් තව කෝපයක් දාන්න පුළුවන් බෑනේ. ඒක බුදුහාමුදුරු කියන තව කොප්පයක් දාන්න කියලා. ඒක පුතානම් මේ ආම්දුනේ මේක ඔක්කොම පිල්ලනේ මේ දාන්න බෑනේ. දාන්න. දානකොට මොකද වෙන්නේ? මේක යනකොට අර කෙලියට යනවා. ඒ වගේ හොඳ දේවල් බලනකොට නරක දේවල් එළියට එනවා. ඒයි පිටාර ගලන. මේක tempatuwe ඒ සංශෝධනයක් සිදු වෙනවා. ඒ වගේ හොඳ දේවල් දකින්නකොට හොඳ දේවල් අයනකොට හොඳ දේවල් කතා කරනකොට හොඳ කට්ටියත් එක්ක ඉන්නකොට මේ කයට ඒ ඔක්කොම ඇතුල් වෙනවා. ඥානගත වෙනවා. පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන්න පුරුදු වෙන්න අර ඔක්කොම පොඩ පොඩ නිරෝධ වෙලා එනවා. කාලයක් යනකොට බොණ්ඩ බැරි වතුරයකට වතුර කෝප 25ක් විතර දානකොට අර පිටාර ගලලා ගලලා අර තිබිච්ච අපිරිසිදු භාවය සම්පූර්ණ පිට ගින් දැන් බොන්න පුළුවන් වතුර බවට පත් වෙනවා. නිසා මේක වඩන්න සිද්ධ වෙලා. අර නිකන් ඉන්න ක්‍රමවේදී උරු නැති නිසා. මේ සෑම එකක් තුළම මේ ඥානගත වෙලා තියෙන්නේ. දැන් උපාසක මාත්‍යාගේ මාපට ඇඟිල්ලට මොනාරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒක කවදාවත් කනට වෙන්නේ නැහැ, නායට වෙන්නේ නැහැ. දැන් උපාසක මාත්‍යෙක මාපොට ඇඟිල්ල කැඩෙන්න තියෙනවනේ උපාසක මාත්‍ය තත්ත්ව 7 ඉඳලා බැන්නත් ඔළුව බැලෙන්නේ නැහැ. මාපොට ඇඟිල්ල විතරයි කැඩෙන්නේ. ඇයි? ඒකට විතරයි කර්මය. ඒ වගේ මේ ශරීරය සම්පූර්ණම මේ හැම ශෛලයකටම දැන් මනුස්සයෙක් කියනවා තමයි කොණ්ඩ කැඩෙන්න ගන්න එතන. එතකොට එයාගේ කොණ්ඩ තාපත් කරපුවම මේ කොණ්ඩේ ඒ ඥානවල ඩිජෙන් වල ඒක රෙකෝඩ් වුණා. කොණ්ඩක තමයි ප්‍රශ්නේ ඉන්නේ. දැන් මේ තඹරනකොට ඉතන මූගෙන් ඇස් දෙක අන්දම කරන්. මූට පේන මූ බොරු කියනමට. ඇස් දෙකට දාන අන්දම වෙන්න. හරියටම එයාගේ අත කැඩෙන්නෙත් නෑ කකුල කැඩෙන්නෙත් හරියටම රාත් වෙනකොට ඇස් දෙක අද්ද වෙනවා. චක්කුපාල. මොනවද කරන්නේ? ඒක ඒ තැන්වලටම රෙකෝඩයි. අර මිනිස්යාගේ දනිස කඩන්න ඕනේ කියලා අපි ඒ දනිස දකිනකොට මේ දනිසට ඒ රෙකෝඩ් එක වෙලා ඉවරයි. එහෙනම් මේ ලෝකේ කිසිම කෙනෙකුට ඉන්සා කරන්නේ නැහැ කියලා හිතන කරාට මොකද වෙන්නේ? එයාගේ ශාරීරික කිසිම සෛලයකට අර ඉන්සාව රෙකෝඩ් වෙලා නැහැ. මිනිස්සු එනවා. මොනවා කරන්නද? මාන වෙලානේ ආම්රණ බැනලා හරියන්නේ භාවනාවෙ ඉතින්නේ. ඉතින් ඈරෙනකන් ඉඳලා ගාන්න නම් අපට ඉවසීමක් නැහැ. පස්ස වෙලාවට ඈරලා එන වෙලාව කෙමුකල යනවා. ඇයි ගාන්න හිතෙන්නේ නැහැ. බනින්න හිතෙන්නේ නැහැ. ඇයි? අර සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරපු නිසා ඒ ඒ හැමෝටම මෛත්‍රී දීපු නිසා මේකට මෛත්‍රියද මේක තියා දකින්න හැමෝටම මෛත්‍රිය තියෙනවා. හැමෝටම ගාන්න ඕනේ බර බනින්න ඕනේ මේම කරන්න ඕනේ කියලා හිතනකොට අපිය දකින්න කොටත් අර කර්ම තමයි මිනිසුන්ට හිතෙන්නේ. නිකන් යනකොට තාම්බරණ මොනාරි දොසක් කියාගෙන යන්න හිතෙනයි මනසයට. ඒක කල්පනා කුටි ඇතුලේ තින්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. කොයි වෙලේ බලන්නක බත් කාලා කුටිය වාගෙන නිදිමනේ මෙයාට ඇයෙන්න කියන්නේ. කල්පනා මේ යනකොට මොකක් මොනාර එකක් තියෙනවානේ. උපාසකමත් මේ අපේ එනර්ජි පාටිකල් එක එළියට යනවානේ. සිත. ආ ඒ ඒක රෙකෝඩ් එකක් තියෙනවා. මේකේ ලේවල රෙකෝඩ් එකක් තියෙනවා. ජාන තියෙන DNA RNA ජානවල රෙකෝඩ් එකක් තියෙනවා. සිතේ රෙකෝඩ් එකක් තියෙනවා. මේකේ එළියට යනවානේ. දකින්නකොට ඇයෙනකොට මේ හැම දෙයක්ම එළිය නිශ්චය රෙකෝඩ් එකක් තියෙනවා. එහෙමයි. මේ ආකාර හැම එකෙම රෙකෝඩ් එකේ තියෙන නිසා කය මෙතන අතරියාම ඒක සම්පූර්ණ පාස් වෙනවා. දැන් මේ සිතට නැවත උප්පත්තියක් ලැබෙනවනේ බුදුහාමුදුරු කියනවනේ ආවල් ජාතකයේ මේ ආවල් බ්‍රාහ්මණය මම්මයි වෙසන්තර ජාතකයේ රජුරු මම්මයි එතකොට ඒ එනර්ජි පාටිකල් තැනෙන් තැනට ගිහින් තිනවනේ ඒතර ධම්ම මමත් තාවතනකට යනකොට ඒකේ තියෙන කර්මය විශ්වයේ තියෙන කර්මත් එක්ක ඇටච් වෙන ලින්ක් වෙන නෙට්වර්ක් වෙනවා ඊට පස්සේ එතනින් අර නාම රූප වලින් අර ටික පරිසම් දෙනවා අර බව 500ක් වතුර ගිලිලා මැරුණා ඒ කාන්තාවේ කතාව ආරම්භ බලනකොට බුදුහාමුදුරු කියන එක බල්ලෙක්ගේ කරට මේ ලනුව දාලා වතුර කලයේ මේ ගිල්ලවල මරපේකේ ආනිසංශ අද නැවිය කියලා ඉන්නකොටත් අර කාන්තාව වතුරට දාලා තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. ඇයි ඒක උනේ? අරක කලාම ඒක නැවත නැවත නැවත නැවත පරිසම්දේ. ඒක තියෙන විශ්වය. ඒකනේ බුදුහාමුදුරු කියන මාමේක පර්වතයට යන්නත් එපා. සමුද්‍ර මැදට යන්නත් එපා දෙකටම යන කාලය වේදම අපරාධය. ඇයි එතනට ගියාම එතනත් ඒකම පරිසම් වෙනවා. දැන් මෙතන මිනිස්සුන්ට බැනලා වරලා එංගලන්තෙට ගියාම සුද්ධ කියලා ඉංග්‍රීසියෙන් බයිනවා. අපි කල්පනා කරන ලංකාවේ සිංහලෙන් බැන්නා. ඉතින් බැනුම එකයිනේ. ඒතකොට මිනිස්සුන්ට කතා කරලා සිංහලකින් තමයි මේ සුද්ධ මොනවද කියන අම්මෝ මට නම් එක කටින් කියන්න බෑ. ඒ තරම් කැට විදිහට බැන්නා. අර විදිහටම වරුන් බැනලානේ අපට. මොකවත් කෙරිවේ නැහැ. සන්තෝෂෙන් ඉඳලා ඉතින් එංගලන්තෙන් දේරිලා ආවා. කස්ටම එකෙන් බයිනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට මේ මොනවාර එකක් මේ බෑග් එකේ තියෙනවා මේ ඌ ඒක දැකලා ඌ කැට විදිහට බයිනවා. බැලලා ඒකත් විසිකලා යන්න කියන. බලනකොට කොහෙන් හරි කම් වෙනවා. ඒ නිසා ඉතින් කර්ම පරිසම් දෙන්න තියෙන කී කොහොමද දෙනවනම් වාඩි වෙලා ඉතින් කාණ්ඩුල්ලනේ ඉඳලාම ඉතින් බැනුම් ටික ආගන්නවා. එතනම ඉඳලා ඒ ටික ගෙවලා දානවා. ගෙවුවම පස්සේ නිදාස්. ඊට පස්සේ ඒව පරිසම් දෙන්න ඉවරයි. ඉවර කරන එක තමයි කරන්නේ. දැන් අපි අමෝම කරන්නේ පැල කරන එක. වතුර දාලා පැල කරන කරුම. ආන්දර බැන්නද ටක් ගාලා මෙතනින් පැනලා ගියා. යම් මෙතන පොලිසියෙන් බයිනවා. එතනින් පැනලා ගියා. එතනින් පැනලා ගිහින් ගෙදරින් බයිනවා. යන්න දියාවක් තියෙනවද යන්න දියාවක් නැහැ කොතන හරි එක තැනකට නැහැ බන් ලොක අපි හන්දනට ඔක්කොම ටික ආගත්තා ආයෙත් එන්නේ නැහැ ඊපස්සේ බැනුම් ගන්න නැහැ දුවන්න තැනක් නැහැ